සිංහල භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමදාම පහන් දැල්වීම පෑන් එළවීම හා අසුන් පැනවීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ పూర్ව කරන යයි කියනු ලැබේ ඡන්දය හා පිරිසිදු බව ගෙන ීම ඍතු කීම භික්ෂුණීන්ගේ සංඛ්‍යාව හා ඔවුන්ට අවවාද දීම යන මේ කටයුතු පොහොය කිරීම පිළිබඳ පූර්ව කෘත්‍ය යයි කියනු ලැබේ. චාතුද්දසී ආදී උපෝසතය සුත්තුත්තේස උපෝසතයට ප්‍රමාණවත් භික්ෂුණීන් ඇති බව ඔවුන් සමාන ආපත්තිවලට නොපැමිණි බව හා සීමාවෙන් ඉවත් කළ යුතු කෙනෙකුන් නැති බව යන සිව් අඟින් යුක්ත නම් එය පොහොය කිරීමට සුදුසු කාලයේ යයි කියනු ලැබේ. పూర్ව කරන పూర్ව කෘත්‍ය නිමවා දෙසන ලද ඇවත් ඇති සමගි වූ භික්ෂුණී සංඝයාගේ අවසරයෙන් පාමුක් දෙසීමට ආරාධනය කරමු. ආර්යවරුනි භික්ෂුණී සංගතෙමේ මා කියන්නක් අසාවා අද පුනුරැසි පොහෝ දවසයි ඉදින් සංඝයාගේ පොහොය කිරීමට පැමිණි කල ඇත්තේ වීනම් සංගතෙමේ පොහොය කරන්නේය පාමුක් උදස්නේනේය සංඝයා විසින් කළ යුතු වූ පූර්වකෘත්‍ය කොට නිමවන ලද්දද එසේනම් ආර්යවරුනි පිරිසිදු බව පළ කරව පාමුක් උදෙසන්නිමි අප සියලුම එක්වන්ව සාවධානව එය අසමු මෙනෙහි කරමු යමෙකුට පැමිණි ආපත්‍යක් ඇතනම් එය ප්‍රකාශ කළ යුත්තේය පැමිණි ආපත්‍යක් නැති කලෙහි නිශ්ශබ්ද විය යුතුය. නිශ්ශබ්ද වීමෙන් ආයුෂ්මත් වූ පිරිසිදු වුණාහුයි දැනගනිමි. යම්සේ ඔබ වෙන්වෙන්ම විචාලා වූ මට එය විසඳීමක් වන්නේද එහෙයිනි. එසේම මෙබඳු පිරිසක තුන්යලක් නැවත නැවත ඇසීමක් වේ. යම් භික්ෂුවක් තුන්වරක් නැවත නැවත අසනු ලබද්දීත් තමා කෙරෙහි ඇති ආපත්‍ය සිහි කරමින් එය ප්‍රකාශන කරයිද ඕහට සම්පජාන මුසාවාදය වේ ආර්යවරුනි දන දන බොරු කීම වූ කලී අන්තරාරය කර දෙයක් යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය. එහෙයින් පිරිසිදු බව බලාපොරොත්තු වන්නා වූද ආපත්‍ති සිහි කරන්නා වූද භික්ෂුණිය විසින් පැමිණි ආපත්‍ති ප්‍රකාශ කළ යුතුය වෙයි. එසේ ප්‍රකාශ කිරීම භික්ෂුණියගේ ධානාදිගම සඳහා පහසු වෙන්නේද එහෙයිනි. ආර්යවරුනි නිදානය දක්වන ලදී. එහිලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද පිරිසිදුද දෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවැනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ නිදානෙහිලා ආයුෂ්මත් වූ පිරිසිදු වූවාහුය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි. පළමුවැනි නිදාන ಉದ್ದೇಶයයි මේ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේහි අට පරිජි ඇවත් උදෙසනු ලැබේ. 1 2 3 හා 4 වැනි පරිජි ඇවත් භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි දැක් වූ අයුරුයි. පහ යම් භික්ෂුණියක් රාගී අදහස් ඇත්ති එබඳු වූ පුරුෂයෙකු විසින් කරන ගෙලින් යට දනින් උඩ සිරුර ඇල්ලීම පිරිමැදීම අතින් ගැනීම ස්පර්ශ කිරීම හා පෙළීම හෝ ඉවසයිද ඇය පරිජි වූවා වෙයි. පියවි මෙහෙණක් සමග සහවාසයට නුසුදුසු තැනැක්තියක්ද වෙයි. මේ උබ්බජානු මණ්ඩලීක නම් පරිජි ඇවතයි. 6. යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියක පරිජි ඇවතකට පැමිණි බව දැන තැනත් ඇයට චෝදනා නොකෙරේ. අනිකෙකුටද නොදන්වයි. ඒ පරිජි අවන් මෙහෙනද සිවුරු හරි. නැතහොත් සිවුරෙහි හෝ සිටි. කලුරිය හෝ කරේ. එසේත් නැතහොත් තීර්ථකාරාමයකට හෝයේද ඒ බවද දත්තා වූ යටකීමහෙන ආර්යාවනි මේ මහන මෙමුතු තැනැත්තියක බව මම මුලදීම දනිමි. එහෙත් චෝදනා නොකෙලිමි. කිසිවෙකුටද නොදන්වෙමි කියානම් පරිචි වූවා වෙයි. පියවි මෙහෙණන් සමග සහවාසයට නුසුදුසු තැනැත්තියක්ද වෙයි. මේ වජ්ජ පටිච්ඡාදික නම් පරිජි ඇවතයි. 7. යම් භික්ෂුණියක් සමකි සංඝයා විසින් දැහැමිව විනයානුකූලව ශාස්ත්‍ර අනුශාසනය අනුව උක්ෂේපණීය කර්මයෙන් බැහැර කරන ලද්දා වූ එහෙයින් අනාදර වූ පිළියම් රහිත වූ යහලුවන් නැත්තා වූද කිසියම් භික්ෂුවක් අනුව පවතීද අවවාද හෝ පිළිගනීද පියවි භික්ෂුණීන් විසින් ඒ මෙහෙණට මෙසේ කිය යුත්තේය නැගණියනි මේ භික්ෂුව සමග සංඝයා විසින් දැහැමිව විනයානුකූලව ශාස්ත්‍ර අනුශාසනය නොඉක්මවා නොපරණ ලද්දකි. එහෙයින් සංඝ කර්මෙහි අනාදරය පිළියම් රහිතය සමාන සංවාසයද නැත්තේය. නැගණියනි ඔහු අනුව නොයව අවවාද හෝ නොපිළිගනුවයි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ මෙහෙන පෙරසේම දැඩිව සිටී නම් එය දුරු කිරීම පිණිස තෙවරක්ම කිය යුතුය. තෙවැනි වර දැඩි බව හලේ නම් මැනවි. නොහලේ නම් ඇය පරිචි වූවා වෙයි. පියවි මෙහෙණන් සමග සහවාසයට නුසුදුසු තැනැත්තියක්ද වේ. මේ උක්කිට්ඨානුවත්තක නම් පරිචි ඇවතයි. අට යම් භික්ෂුණියක් රාගී අදහස් ඇතිව එබඳුම වූ පුරුෂයෙකුගේ අත හෝ සිවුර කෙලවර අල්වා ගැනීම ඉවසාද සමීපෙහි සිටීද කතා කරයිද කලින් සලකුණු කළ තැනැත්තෙකුට හෝ යේද පුරුෂයෙකුගේ ඊම හෝ බලාපොරොත්තු වේද මෝහ වූ තැනකට හෝ වදීද අනාචාරය සේවනයේ පිණිස කය හෝ පුරුෂයාට එළවාද ඇය පරිචි වූවා වෙයි. පියවි මෙහෙණන් සමග සහවාසයට නුසුදුසු තැනැත්තියක්ද වේ. වෙන වෙන කරුණු අටකින් පරිචයට පැමිණිය හැකි හේයින් මේ අත්ත වත්තුක නම් පරිශි ඇවතයි. ආර්යවරුනි අට පරිශි ඇවත් උදෙසන ලදී යම් භික්ෂුණියක් මේ පරිශි ඇවත් අතර යම් යම් පරිචය ඇවතකට පැමිණියේද ගිහි කල්හි මේ පරිචයට පැමිණීමෙන් පසුවත් පියවි භික්ෂුණීන් සමග සහවාසයක් නොලබයි පරිචි වූවා වෙයි පැවිද්දට නුසුදුසු තැනැත්තියක්ද වේ මේ පාරාජිකාපත්තීන්හි ලා ඔබ අතින් ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? දෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? තෙවනි වරද ਵਿਚාරමි. කෙසේද? පිරිසිදුද? මේ අට පරිචි ඇවත් හීලා ආර්යවරු පිරිසිදු වූාහුය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි. දෙවැනි පරාජිකා උද්දේශයයි ආර්යවරුනි අනතුරුව සතලොස් සංඝවෙසෙස් ඇවත් උදෙසනු ලැබේ 1 යම් භික්ෂුණියක් ගැහැවියෙකු හෝ ඔහු පොතෙකු සමග දාසයෙකු කම්කරුවෙකු යටත් පිරිසෙයින් ශ්‍රමණ පිරිවැජියෙකු සමග මානී වූවා විවාදයට බැසගත්තී වේද ඇයට පටමාපත්තික ඌද ඉක්ම වූ කෙනෙහිම අවතට පැමිණෙනසුළු නිස්සාරණීය ඌද භික්ෂු සංඝයා කෙරෙන් නිරපා දැමිය යුතු සංඝ වෙසෙස් වේ දෙක යම් භික්ෂුණියක් රජුට හෝ භික්ෂුණී සංඝයාට හෝ නොදන්වා ලෝක සාසනික කටයුතු කරන සේවා සංගමයකට රාජකීය සේනාවකට හෝ නොදන්වා පෙර පැවිදි වූවකු හැර වදයට සුදුසු ඌද එයින් ප්‍රසිද්ධ වූ සොර ස්ත්‍රියක් උපසම්පන්න කෙරේද ඇය පටමාපත්තික ඌද නිස්සාරණීය ඌද සංඝ වෙසෙස් අවතට පැමිණියා වේ 3 යම් භික්ෂුණියක් හුදකලාව අනිත් ගමකට යේද ගමක් හෝ තරණය කෙරේද රාත්‍රියක් ගත කෙරේද භික්ෂුණියගෙන් තනිව හෝ වෙසේද ඇය පටමාපත්තික ඌද නිස්සාරණී ඌද සංඝ වෙසෙස් ඇවතට පැමිණියා වේ. 4. යම් භික්ෂුණියක් සමගි සංඝයා විසින් දැහැමිව විනයානුකූලව ශාස්ත්‍රු අනුශාසනයේ නොඉක්මවා නිරපන ලද භික්ෂුණියක ඒ විනය කර්ම කළ උන්ට නොදන්වා ඔවුන්ගේ අදහස් නොදැන භික්ෂුණී සංඝයා කෙරෙහිලා ඇතුණත් කර ගනීද ඇය පටමාපත්තික ඌද නිස්සාරණී ඌද සංඝ වෙසෙස් ඇවතට පැමිණියා වේ පහ යම් භික්ෂුණියක් රාගී අදහස් ඇතිව එබඳුම වූ පුරුෂයෙකු අතින් කෑ යුතු බුදිය යුතු දයක් සියතින් පිළිගෙන වළඳානම් ඇය පඨමාපත්තික ඌද නිස්සාරණීය ඌද සංගවිසෙස් ඇවතට පැමිණියා වේ. 6 යම් භික්ෂුණියක් මෙසේ කියයි ආර්යවරුනි මේ පුරුෂයාගේ රාගී අදහස් ඇති බැවින් හෝ නැති බැවින් තොපට වැඩක් නැත. මක් නිසාද තොප හැම රාගී අදහස් නැත්තවුන් හේිනි. එහෙයින් ආර්යවරුනි කෑයුතු බුදිය යුතු දෙයක් මොහු තොපට දෙන්නේ නම් සියතින් පිළිගෙන අනුභව කරවෝ කියායි. ඇයද පටමාපත්තික ඌද නිස්සාරණීය ඌද සංගවිසෙස් ඇවතට පැමිණියා වේ. 7 8 9 වැනි සංගවිසෙස් භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි දැක්වූ 5 8 9 වැනි සංගවිසෙස් අයුරුයි. 10 යම් භික්ෂුණියක් කුපිතව නොසතුරු සිත් ඇතිව මම බුදුන් අත්හරිමි දහම් හා සඟුන් අත්හරිමි. ශික්ෂා අත්හරිමි කීම ශාක්‍ය දුහිතෘ වූ භික්ෂුණීහු පමණක්ම භික්ෂුණීහු වෙද්ද. ලජ්ජනී වූ කුකුස් ඇත්තාහු ශික්ෂාකාමිනී වූ අන්‍ය භික්ෂුණීහුද වෙති. මම ඔවුන් කෙරෙහි පැවිදිව බඹසර හැසිරෙමි කියාද ඇයට සිසු භික්ෂුණීන් විසින් මෙසේ කිය යුතු වෙයි. ආර්යාවනි කෝපයෙන් හා නොසතුටින් මෙසේ කතා නොකරව. ශාසනික ප්‍රතිපදාවෙහි සිත් අලවව. නව ලෝතුරු දහම සසර දුක් කෙලවර කිරීමට සුදුසු පරිදි වදාරණ ලද්දේද එහෙයිනි. බඹසර හැසිරෙවයි කියායි. මෙසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණිය තම දෘෂ්ටිය දැඩිවමගෙන සිටීනම් එය දුරු කරනු පිණිස තුන්යලක්ම කිය යුතු වෙයි. තෙවැනි වර දැඩි බව දුරු කළානම් මැනවි. නොකළානම් තෙවැනි වර ඇවතට පැමිණිය හැකි ඌද නිස්සාරණීය ඌද සංගවෙසෙස් ඇවතට පැමිණේ. 11 යම් භික්ෂුණියක් අධිකරණයකින් පරාජිත වූවා නොසතුටු සිත් ඇතිව මෙසේ කියයි. මේ භික්ෂුණීහු ඡන්දයෙන් අගතියට ගියාහ. ද්වේෂයෙන්, මෝහයෙන් හා බියෙන් අගතියට ගියාහ. යයි කියයි. අයට සෙසු භික්ෂුණීන් විසින් ආර්යාවනි එසේ නොකියවයි දැන්විය යුතුය. එසේ දන්වනු ලබද්දීත් පෙරසේම දැඩිව සිටී නම් එය දුරු කිරීම පිණිස තෙවරක්ම කිය යුතුය. තෙවැනි වර දැඩි බව දුරු කළානම් මැනවි. නොකළානම් තෙවැනි වර ඇවතට පැමිණිය හැකි ඌද නිස්සාරණීය ඌද සංගවිසෙස් ඇවතට පැමිණේ. 12 යම් භික්ෂුණී පිරිසක් ගිහියන් හා මුසුව ලාමක හැසිරීම ඇතිව එයින්ම ප්‍රසිද්ධ වූවාහු භික්ෂුණී සංඝයාට අපහාස ගෙන දේද ඕනෝන් කුදු මහත් වරද වසා ගනිද්ද සෙසු භික්ෂුණීන් විසින් ඔවුනට මෙසේ කිය යුතු වෙයි ආර්යාවෙනි තොප ගිහියන් හා මිශ්‍රය ලාමක හැසිරීම ඇත්තෙහිය එහෙයින්ම ප්‍රසිද්ධය එහෙයින් භික්ෂුණී සංඝයාට අපහාස ගෙන දෙති වරද වසාගෙන සිටිති ආර්යාවෙනි ගිහියන් හා මුසුව වාසය නොකරව යුෂ්මතුන්ගේ කාය චිත්ත විවේකයේම භික්ෂුණී සංඝයා වර්ණනා කරති කියයි මෙසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණීහු පෙරසේම දැඩි පවගෙන සිටිත් නම් ඒ දුරු කරනු පිණිස තුන් යලක්ම කිය යුතුයි තෙවැනි වර දැඩි බව දුරු කළා නම් මැනවි නොකළා නම් යාවතතියක ඌද නිස්සාරණීය ඌද සංගවෙසෙස් ඇවත් වේ. 13 යම් භික්ෂුණියක් මෙසේ කියයි. ආර්යවනි තොප මුසුව වාසය කරව. වෙන්ව නොවසව. භික්ෂුණී සංඝයා අතට පවිට හැසිරීම ඇති එයින් ප්‍රසිද්ධ වූ භික්ෂුණී සංඝයාට අපහාස ගෙන දෙන එසේම ඕනෝන්ගේ වරද සංගවාගෙන සිටින්නා වූ අන්‍ය භික්ෂුණීහුද සිටිති. එහෙත් සංඝයා ඔවුන්ට කිසිවක් නොකියති. අවඥා මුකයෙන් පරිභව මුකයෙන් ක්‍රෝධයෙන් හෝ තොප දුර්වල බැවින්නත හොත් බිය ගැන්වීමේ කැමැත්තෙන් තොපටම මුසුව වාසය නොකරව. වෙන්ව වසයි කියති. පවිටු හැසිරීම් ඇතයිද එයින් ප්‍රසිද්ධයයිද කියති. භික්ෂුණීහු සංඝයාට අපහාස ගෙන දෙන බවත් ඕනෝන් වරද වසා සිටින බවත් කියත් යනුයි. සෙස භික්ෂුණීන් විසින් ඇයට එසේ නොකිය යුතු බව දැන්නිය යුත්තේය. එසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණිය පෙරසේම දැඩිව සිටී නම් ඒ දුරු කරනු පිණිස තෙවරක්ම දැන්විය යුතුය. තෙවනි වරදු ඒ දෘෂ්ටිය දුරු කළා නම් මැනවි. නොකළා නම් තෙවනි වර ආපත්‍යයට පැමිණිය හැකි වූද නිස්සාරණීය වූ සංඝ වෙසෙස් ඇවත් වේ. 14 15 16 17 වැනි සංඝ වෙසෙස් භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි දක්වූ 10 11 12 13 වැනි සංඝ විශේෂ අයුරුයි ආර්යවරුනි සතලොස් සංඝ විශේෂ ඇවත් උදසන ලදී එයින් පඨමාපත්තික සංඝ විශේෂ නවයකි යාව තතියක සංඝ විශේෂ අටකි මේ අපාපත්තීන්ගෙන් යම් යම් ඇවතකට පැමිණි භික්ෂුණිය විසින් භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයා වෙත පසළොස් දිනක් පක්ෂමානත පිරිය යුතුයයි. මාන පිරීමෙන් අනතුරුව 29ක් සම්පූර්ණ වූ භික්ෂුණී සංඝයා ඇති සීමාවෙකි පියවි භික්ෂුණියක වශයෙන් සංඝයාට ඇතුළත් විය යුතුයයි. එක නමකින් හෝ අඩුව මහා සංඝතෙමේ එවැනි භික්ෂුණියක සංඝයාට ඇතුළත් කර ගනී නම් ඇය ඇතුළත් නොවුවා වෙයි. සීමාවෙහි වූ භික්ෂුණීහුද නින්දා ලැබිය යුත්තාහු වෙති. මේ සංඝ වෙසෙස් ඇවත් නැගී සිටීමේ පිළිවෙතයි. ආර්යවරුනි මේ සංඝ වෙසෙස් ඇවත් හීලා ඔබ අතින් ਵਿਚාරෙමි. කෙසේද පිරිසිඳුද දෙවනි වරද ਵਿਚාරෙමි කෙසේද පිරිසිඳුද තෙවනි වරද ਵਿਚාරෙමි කෙසේද පිරිසිඳුද ආර්යවරු මේ තෙලස් සංඝාදිශේෂ ආපත්තීන් හීලා පිරිසිදු වූවා හෝය. නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි. තෙවැනි සංඝාදිශේෂ උද්දේශයයි. ආර්යවරුනි අනතුරුව තිස් නිසංගි පචිති ඇවත් දෙසනු ලැබේ. 1 යම් භික්ෂුණියක් අදිෂ්ඨානයට ප්‍රමාණවත් අතිරේක පාත්‍රයක් තබා ගනී නම් නිසඟි පචිති ඇවත් වේ. දෙක යම් භික්ෂුණියක් නොකල්හි ලැබුණු සිවුරක් කාල චීවරයක් යැයි සිතා බෙදවා නම් නිසඟ පචිති වේ. තුන යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියක සමග සිවුරකින් සිවුරක් මාරු කරගෙන පසුව ඔබේ සිවුර ඔබම ගනුව මගේ සිවුර මට දෙවයි තමා සතු සිවුර ආපසු ගනී නම් අනික කුලවා හෝ ගන්වා නම් ඇයට නිසඟි පචිති වේ. හතර යම් භික්ෂුණියක් කිසියම් දෙයක් ඉල්වා එය නො පොහොනා බැවින් නැවතත් අනිකකුගෙන් ඉල්ලා නම් නිසඟි පචිති වේ. පහ යම් භික්ෂුණියක් අනිකක් හඟවා අනිකක් ගන්නේ නම් නිසඟි පාචිති වේ. 6. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද සංගසතු පිරිකරකින් අනිකක් ගනීද නිසඟි පාචිති වේ. 7. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද තමා ඉල්වාගත් සංගසතු පිරිකරකින් අනෙකක් ඉල්ලා ගනීද නිසඟි පචිති වේ. අට යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද තමා ඉල්ලාගත් ඝණයාට අයිති වූ පිරිකරකින් අනිකා කිල්ලා ගනීද නිසඟි පචිති වේ. 9. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද ඝණයාට අයත් වූ තමා ඉල්ලාගත් පිරිකරකින් අනිකක් ගනීද නිසඟි පචිති වේ. 10 යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද පුද්ගලයෙකුට අයත් වූ තමා ඉල්ලාගත් පිරිකරකින් අනිකක් ගනීද නිසඟි පචිති වේ. පළවෙනි පත්ත වගයි. 1 ශීත කාලයේහි පෙරවිය යුතු බර පොරෝණයක් ඉල්ලන භික්ෂුණිය විසින් උපරිමය සොළොස් කහවණුවක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම ඇති පොරෝණයක් ඉල්ලන භික්ෂුණියට නිසඟි පචිති වේ. දෙක උෂ්ණ කාලයේහි පෙරවිය යුතු සැහැල්ලු පොරෝණයක් ඉල්ලන භික්ෂුණිය විසින් උපරිමය කහවණු 10ක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම් ඇති පොරෝණයක් ඉල්ලන භික්ෂුණියට නිසඟි පචිති වේ. 4 5 6 7 8 9 10 වැනි නිසඟ පචිති භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි දැක් වූ අයුරුයි. දෙවැනි චීවර වගයි. තෙවැනි ජාත රූප වගද භික්ෂූ ප්‍රාතිමෝක්ෂයෙහි දැක් වූ අයුරුයි ආර්යවරුනි තිස් නිසඟි පචිති අවත් උදසනා ලදී එහිලා ඔබ අතින් ਵਿਚාරමි කෙසේද පිරිසිඳුද දෙවැනි වරද ਵਿਚාරමි කෙසේද පිරිසිඳුද තෙවැනි වරද ਵਿਚාරමි කෙසේද පිරිසිඳුද මේ තිස් නිසඟි පචිති ඇවැත්හිලා ආර්යවරු පිරිසිදු වූවාහුය නිශ්ශබ්ද වීම පිරිසිදු බව කොට සලකම්ද එහෙයිනි නිසඟි පචිති ආර්යවරුනි අනතුරුව 166ක් පචිති ඇවත් උදෙසනු ලැබේ 1 යම් භික්ෂුණියක් ලුණු කානම් පචිති වේ. දෙක යම් භික්ෂුණියක් දෙකෙලිසි යෝනි පෙදෙසවැනි සම්බාධ ස්ථානයන්හි ලෝම උගුලුවානම් පචිති වේ. තුන යෝනි ප්‍රදේශය මහනෙල් පෙත්තකින් උවද තැලීමෙහි පචිති වේ. හතර මට සිලිටි ලාකඩමේ දෙයක් හෝ අන් දෙයක් යෝනි මාර්ගයේහි යවා නම් පචිති වේ. පහ පස්සාව මාර්ගය ජලයෙන් පිරිසිදු කරනු කැමැති භික්ෂුණිය විසින් දෑගුලක් පමණ ගැඹුරට පිරිසිදු කටයුතුයි. ඒ සීමාව ඉක්මවන භික්ෂුණියට පචිති ඇවත් වේ. 6 යම් භික්ෂුණියක් දන් වළඳනා භික්ෂුවට පෑන් එළවීමෙන් හෝ පවන් සැලීමෙන් උවටැන් කරන්නේද පචිති වේ. 7. යම් භික්ෂුණියක් තමා ඉල්ලා හෝ අනුන් ලවා ඉල්ලවා තමා බැඳි හෝ අනිකෙකු ලවා බැඳවා කොටා හෝ කොටවා පිස හෝ පිසවා අමෝ ධානයක් වළඳානම් පචිති වේ. 8 යම් භික්ෂුණියක් මල මුත්‍රා කැලිකසල හෝ ඉඳුල් ආදිය භික්ති ප්‍රාකාරාදීන් පිටතට දමානම් හෝ දමවානම් පචිති වේ. 9 යම් භික්ෂුණියක් මල මුත්‍ර කැලිකසල හෝ ඉඳුල් ආදිය නිල්වන් තනබිමක දමානම් හෝ දමවානම් පචිති වේ. 10 යම් භික්ෂුණියක් නැටුම් ගැයුම් හෝ බෙර වැයුම් දැකීම පිණිස යානම් පචිති වේ. පළවැනි ලසුන වගයි. 1 යම් භික්ෂුණියක් පහනක් නැති අඳුරු රාත්‍රියක පුරුෂයෙකු සමග හුදකලාව සිටීද කතාබස් හෝ කෙරේද පචිති වේ. දෙක යම් භික්ෂුණියක් භික්ති ආදියෙන් වැසිනු ආවරණ ස්ථානයකි පුරුෂයෙකු සමග හුදකලාව සිටීද කතාබස් හෝ කෙරේද පචිති වේ. තුන යම් භික්ෂුණියක් අභ්‍යවකාශයේහි පුරුෂයෙකු සමග හුදකලාව සිටීද කතාබස් කෙරේද පචිති වේ. 4 යම් භික්ෂුණියක් මහා වීදියක කුඩා වීදියක හෝ වීදි සන්ධියක පුරුෂයෙකු සමග හුදකලාව සිටීද කතා බස් හෝ කෙරේද දෙවන මෙහෙණක ඉවතට හෝ යවාද පචිති වේ. පහ යම් භික්ෂුණියක් උදය කාලයේ ගෙවලට ගොස් ගෙහිමියන්ට නොදන්වා නැගී සිටියේද පචිති වේ. 6. යම් භික්ෂුණියක් සවස් කාලයේ ගෙවලට ගොස් ගෙහිමියන් නොවිචාරා අසුන්හි හිඳ ගනීද සතපේද පචිති වේ. 7. යම් භික්ෂුණියක් සවස් කාලයේ ගෙවලට ගොස් ගිහිමියන් නොවිචාරා යහනක් අතුරා හෝ අතුරුවා හෝ හිඳ ගනීද සතපේද පචිති වේ. 8 යම් භික්ෂුණියක් වරදවා ගැනීමෙන් හෝ වරදවා කල්පනා කිරීමෙන් අනිකෙකු හට ගරහානම් පචිති වේ. 9 යම් භික්ෂුණියක් තමා හෝ අනිකෙකු පිළිබඳව නිරයෙන් හෝ බඹසරින් පරදු තබා දියුරානම් පචිති වේ. 10 යම් භික්ෂුණියක් තමාටම වද කරගනිමින් අඬානම් පචිති වේ. දෙවැනි අන්ධකාර වගයි. දෙවැනි අන්ධකාර වගයි. 1 යම් භික්ෂුණියක් නිර්වස්ත්‍රව ස්නානය කෙරේද පචිති වේ. 2 නාන කඩයක් කරවන භික්ෂුණිය විසින් එය ප්‍රමාණවත් ලෙස කරවිය යුතුය. මේ එහි ප්‍රමාණයයි. දිගින් සුගත වියතින් වියත් සතරක්, පළලින් වියත් දෙකකි. එය ඉක්මවන්නේ ඡේදනක පචිති ඇවත් වේ. 3. යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියකගේ සිවුරක් ලිහා හෝ ලිහවා පසුව එය හතර පස් දිනක් හැර කරදර ආදියක් නැතිවම ගෙත්තම් නොකරේද අනුන් ලවා හෝ ගෙත්තම් කිරීමට උත්සාහ නොකරේද පචිති වේ. හතර යම් භික්ෂුණියක් භික්ෂුණීන්ට අයත් පස්සිවුරු මාරු කර හඳිමින් දින පහක් ඉක්මවාද පචිති වේ. පහ යම් භික්ෂුණියක් උපසපන් භික්ෂුණියකගේ පස්සිවුරු අතරින් යම් සිවුරක් හිමියන් නොපිලිවිස ගෙන දරානම් පචිති වේ. 6. යම් භික්ෂුණියක් භික්ෂුණී සංඝයාගේ චීවර ලාභයට අන්තරාය කෙරේ නම් පචිති වේ. 7. යම් භික්ෂුණියක් විනයානුකූලව කරන සිවුරු බෙදීම වලක්වාද පචිති වේ. 8 යම් භික්ෂුණියක් ගිහියෙකුට පිරිවැජියෙකුට හෝ පිරිවැජියකට භික්ෂුණීන්ට අයත් සිවුරක් දේද පචිති වේ. 9 යම් භික්ෂුණියක් දුර්වල සිවුරක් ලැබීමේ බලාපොරොත්තුවෙන් චීවර කාලය ඉක්මවාද පචිති වේ. 10 යම් භික්ෂුණියක් විනයානුකූල වූ කටිනෝද්දාරය වලකාද පචිති වේ. තෙවැනි නග්න වගයි. 1. යම් භික්ෂුණීන් දෙදෙනෙක් එක ඇඳක එකට සැතපේ නම් පචිති වේ. 2. යම් භික්ෂුණීන් දෙදෙනෙක් එක ඇතිරියෙහි එක පොරෝණයක් පොරවාගෙන සැතපේද පචිති වේ. 3 යම් භික්ෂුණියක් දන දන වෙනත් භික්ෂුණියකට කරදර අපහාසුගෙන දේද පචිති වේ. 4. යම් භික්ෂුණියක් තමන් සමග ජීවත්වන රෝගයකින් දුකටපත් වූ ශිෂ්‍ය භික්ෂුණියකට උවටන් නොකරේද උවටන් කරවීම පිණිස හෝ උත්සාහවත් නොවේද පචිති වේ. 5 යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියකට තම ආවාසයේදී පසුව කුපිතව නොසතුටු සිත් ඇතිව එයින් බැහැර කෙරේද අනුන් ලවා හෝ බැහැර කරවාද පචිති වේ. 6. යම් භික්ෂුණියක් කුදු මහත් කටයුතු වලින් ගිහියන් සමග මිශ්‍රව වසන්නේ නම් සෙසු භික්ෂුණීන් විසින් ඇයට මෙසේ කිය යුතුය වෙයි. ආර්යාවනි. ගිහින් හා මිශ්‍රව වාසය නොකරව. ගිහි සංසර්ගයෙන් වෙන්ව විවේකීව සිටීම භික්ෂුණී සංගතෙමේ පසසයි කියයි. මෙසේ කියනු ලබද්දීත් එකී භික්ෂුණිය සිය ලාමක හැසිරීම් නොහලානම් ඒ දුරු කරුණු පිණිස තෙවරක් කිය යුතුය. තෙවැනි වර ලාමක හැසිරීම් දුරු කළානම් මැනවි. නොකලානම් පචිති වේ. 7. යම් භික්ෂුණියක් සැකසහිතයයි ප්‍රසිද්ධ වූ බිය සහිත වූ තම රටෙහි යෙහිරි භික්ෂුණියකගෙන් තොරව හැසිරේනම් පචිති වේ. 8. යම් භික්ෂුණියක් සැකසහිතයයි ප්‍රසිද්ධ වූ බියසුළු වූ තම රටින් පිටත යෙහෙළි භික්ෂුණියකගෙන් තොරව හැසිරේ නම් පචිති වේ. 9. යම් භික්ෂුණියක් වස් සමාදන් වූ කාලය තුල දේශ චාරිකාවෙහි යෙදේද පචිති වේ. 10. යම් භික්ෂුණියක් වස් පවාරණයෙන් පසුව යටත් පිරිසෙයින් පස් හය යොදුනක්වත් දේශ චාරිකාවෙහි නොයදුනී නම් පචිති වේ. සිව්වැනි තුවට්ට වගයි. 1. යම් භික්ෂුණියක් රජුන්ගේ ක්‍රීඩාශාලාවකට චිත්‍රාගාරයකට ආරාමයකට උයනකට හෝ පොකුණකට බැලීම සඳහා යෙද පචිති වේ. 2. යම් භික්ෂුණියක් ප්‍රමාණය ඉක්මවා කරන ලද ඇඳක් පුටුවක් හෝ ඇත් අස්රු සටහන් යොදා කළ පළඟක් හෝ පරිභෝග කෙරේද පචිති වේ. 3. යම් භික්ෂුණියක් නූල් කටීනම් පචිති වේ. 4. යම් භික්ෂුණියක් ගිහියන්ට වතාවත් කෙරේ නම් පචිති වේ. 5. යම් භික්ෂුණියක් ආර්යවරුනි මෙහි එව මේ අධිකරණය විසඳවයි කියනු ලබද්දීත් මැනවැයි පිළිගෙන පසුව කිසියම් කරදර ආදියක් නැත්තේම එය නොවිසඳයිද අනුන් ලවා හෝ විසඳීමට උත්සාහ නොකරේද පචිති වේ. 6. යම් භික්ෂුණියක් ගිහියෙකුට පිරිවැජියෙකුට හෝ පිරිවැජියකට කෑ යුතු බුදිය යුතු දයක් සියතින් දේද පචිති වේ. 7 යම් භික්ෂුණියක් ඔසප් කාලයේහි පරිභෝග කළ කටයුතු වූ සිවුර අත් නොහැර සතරවන දිනද පරිභෝග කෙරේ නම් පචිති වේ. 8 යම් භික්ෂුණියක් දොරකවුළු ඇති ආවාසය ආරක්ෂා කිරීම පිණිස අනිකෙකුට පාවා නොදී දේශචාරිකාවෙහි යෙදුණී නම් පචිති වේ. නමය යම් භික්ෂුණියක් හස්ත ශිල්පාදී ලෞකික වූ තිරස්චීන විද්‍යාවක් තමා ප්‍රගුණ කළේ නම් ප්‍රපචිති වේ. 10 යම් භික්ෂුණියක් හස්ත ශිල්පාදී ලෞකික වූ තිරස්චීන විද්‍යාවක් අනුන්ට ප්‍රගුණ කෙරේ නම් පචිති වේ. පස්වැනි චිත්තාගාර වගයි 1. යම් භික්ෂුණියක් දන දන භික්ෂූන් ඇති අරමකට නොපිලිවිස පිවිසියේද පචිති වේ. 2. යම් භික්ෂුණියක් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව කෙරේද පචිති වේ. 3. යම් භික්ෂුණියක් කුපිතව භික්ෂුණී සංඝයාට පරිභව කෙරේද පචිති වේ. 4. යම් භික්ෂුණියක් ආරාධනා ලැබ හෝ පවාරණය කරන ලදුව වැළඳිය යුතු දයක් වළඳාද පචිති වේ. පහ යම් භික්ෂුණියක් කුලයන් එනම් දායකයන් පිළිබඳ මසුරු බව ඇත්තීද පචිති වේ. 6 යම් භික්ෂුණියක් භික්ෂූන් වසන අරමකට ලං නො ආවාසයක වස් එළඹියානම් පචිති වේ. 7. යම් භික්ෂුණියක් වස්වැස උබතෝ සංඝයා කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් යන තුන් කරුණෙන් පවාරණය නොකෙරේද පචිති වේ. 8. යම් භික්ෂුණියක් ගරු ධර්ම ඇසීම පිණිස හෝ පොහොය කිරීම ආදී විනය කර්ම කිරීම පිණිස නොයදේද පචිති වේ. 9. අඩමසක් පාසා භික්ෂුණිය විසින් ගරු ධර්ම ඇසීම හා පොහොය ਵਿਚාරීම භික්ෂු සංඝයාගෙන් බලාපොරොත්තු විය යුතුය. එය ඉක්මවන භික්ෂුණියට පචිති වේ. 10. යම් භික්ෂුණියක් ප්‍රසක නාභියෙන් යට ධන මඩලෙන් උඩ පෙදෙසෙහි හටගත් gaduක් හෝ වනයක් සංඝයාට හෝ ගණයාට හෝ නොදන්වා පුරුෂයෙකු සමග ඔවුනොවුන් බිඳවාද සෝදාද බෙහෙත් ගල්වාද බඳ බඳීද ලිහා හෝ හරිද පචිති වේ සවැනි ආරාම වගයි. 1. යම් භික්ෂුණියක් ගැබිනියක උපසම්පන්න කරවා නම් පචිති වේ. 2. යම් භික්ෂුණියක් කිරිපොවන්නේක උපසම්පන්න කරවා නම් පචිති වේ. 3. යම් භික්ෂුණියක් දෑවුරුද්දක් තුල සයාකාර ශික්ෂාවන්හි නොහික්මුණු සික්ඛාමානාව උපසම්පන්න කරවානම් පචිති වේ. 4. යම් භික්ෂුණියක් දෑ අවුරුද්දක් තුල සයාකාර ශික්ෂාවන්හි හික්මුණු එහෙත් සංඝයා විසින් සම්මත නොකළ සික්ඛමානාව උපසම්පන්න කරවානම් පචිති වේ. 5. යම් භික්ෂුණියක් ගිහි බවට ගියා ඌද දොළොස්වසක් සම්පූර්ණ නොවූද සික්කාමානාවක් උපසම්පදා කරවා නම් පචිති වේ. 6. යම් භික්ෂුණියක් දොළොස්වසක් පිරිහූ ගිහි බව ගිහ බවට ගිය දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හිද නොහික්මුණු සික්කාමානාව උපසම්පන්න කරවා නම් පචිති වේ. 7 යම් භික්ෂුණියක් දොළොස් වසක් පිරුණු ගිහි බවට ගිය දෑවුරුද්දක් සයාකාර ශික්ෂාවන් හීලා හික්මුණු. එහෙත් සංඝයා විසින් සම්මත නොකළ සික්ඛාමානාව උපසම්පදා කරවා නම් පචිති වේ. 8. යම් භික්ෂුණියක් තමා සමග වසන සික්ඛමානාව උපසම්පදා කරවා දෑ අවුරුද්දක් තුල උද්දේශනාදිය නොඋගන්වාද අනුන් ලවා හෝ නොකරවාද පචිති වේ. 9. යම් භික්ෂුණියක් තමා උපසම්පදා කරනු ලැබූ උපාද්‍ය භික්ෂුණිය දෑ අවුරුද්දක් ඇසුරු නොකරන්නේද පචිති වේ. 10. තමා සමග වසන සික්කමානාව උපසම්මන් උපසපන් කරවා යටත් පිරිසෙයින් පස් හය යොදුනක්වත් ගෙන නොයේද අනුන් ලවා හෝ ගෙන්වා නොයවන්නේද පචිති වෙයි. සත්වැනි ගර්භීනී වගයි. 1. යම් භික්ෂුණියක් විසිවයස් නොපිරුණු කන්‍යාභාවයේහි සිටි සික්ඛාමානාවක උපසම්පන්න කරවා නම් පචිති වේ. දෙක යම් භික්ෂුණියක් සපිරුණු 20 වයස් ඇති කන්‍යාභාවයේහි සිටි සික්කාමානාව දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි නොහික්මවන ලද්දේ උපසම්පදා කරවානම් පචිති වේ. 3. යම් භික්ෂුණියක් සපිරුණු 20 වයස් ඇති කන්‍යාභාවයේහි සිටි සික්කාමානාව දෑ අවුරුද්දක් සයාකාර ශික්ෂාවන්හි හික්මවන ලදුවද සංඝයා විසින් සම්මත නොකරන ලද්දේ උපසම්පදා කරවා නම් පචිති වේ. 4. යම් භික්ෂුණියක් තමා උපසපන් බවෙන් දොළොස් වසක් නොපිරුණු සික්කාමානාවක උපසම්පදා කරවා නම් පචිති වේ. පහ යම් භික්ෂුණියක් තමා උපසම්බන් භවෙන් දොළොස්වස් පිරුණි සංඝයා විසින් සම්මත නොවූ සික්කාමානාවක උපසම්පදා කරවා නම් පචිති වේ. 6. යම් භික්ෂුණියක් ආර්යාවනි ඔබට සික්කාමානාව උපසම්පදා කිරීමෙන් ප්‍රයෝජන නැතයි කියද්දී යහපතයි පිළිගෙන පසුව දොස් කියන්නේ නම් පචිති වේ. 7. යම් භික්ෂුණියක් ආර්යාවනි ඔබ මට සිවුරක් දෙන්නී නම් උපසම්පදා කරමි කියා පසුව කරදරාදියක් නැතිවම ඇය උපසම්පදා නොකරේද අනුන් ලවා හෝ නොකරවාද පචිති වේ. අට යම් භික්ෂුණියක් ආර්යාවනි ඔබ මට දෙවර්ෂයක් උපස්ථාන කරන්නේ නම් උපසම්පදා කරමි කියා පසුව කරදර ආදියක් නැතිවම උපසම්පදා නොකෙරේද අනුන් ලවා හෝ නොකරවාද පචිති වේ. 9. යම් භික්ෂුණියක් පුරුෂයෙකු හෝ තරුණයෙකු හා එක් වූ සැඩපරුෂ වූ ඔවුන්ට ශෝකයේ ගෙන දෙන සුළු සික්කා මානාවක් උපසම්පදා කරවා නම් පචිති වේ. 10 යම් භික්ෂුණියක් මව්පියන් හෝ සැමියන් විසින් නොඅනුදන්නා ලද සික්කාමානාවක උපසම්පදා කරවානම් පචිති වේ. 11 යම් භික්ෂුණියක් පාරිවාසික ඡන්දය දීමෙන් සික්කාමානාවක උපසම්පන්න කරවානම් පචිති වේ. 12 යම් භික්ෂුණියක් අවුරුද්දක් පාසා උපාද්‍යව උපසම්පදා කරවානම් පචති වේ. 13 යම් භික්ෂුණියක් එක අවුරුද්දක සික්ඛාමානාවන් දෙදෙනෙකු උපසම්පන්න කරවානම් පචති වේ. අටවැනි කුමරී භූත වගයි. 1. යම් භික්ෂුණියක් නොගිලන්ව කුඩයක් හෝ වහන් සඟලක් දරානම් පචිති වේ. දෙක යම් භික්ෂුණියක් නොගිලන්ව රතයකින් යේ නම් පචිති වේ. තුන යම් භික්ෂුණියක් ඉඟටිය වෙලෙන හවඩියක් පාවිච්චි කරේ නම් පචිති වේ. හතර යම් භික්ෂුණියක් ස්ත්‍රී ආභරණ පාවිච්චි කරේ නම් පචිති වේ. පහ යම් භික්ෂුණියක් සුවඳ සුනුගා ස්නානය කෙරේද පචිති වේ. 6 යම් භික්ෂුණියක් සුවඳ කැවූ තල මුගුරුවට ඇඟගා ස්නානය කරේද පචිති වේ. 7 යම් භික්ෂුණියක් භික්ෂුණියක ලවා ඇඟ අතුල්ලා ගනීද පචිති වේ. 8 යම් භික්ෂුණියක් සික්කාමානාවක ලවා ඇඟ මැඩවීම කරවාද පචිති වේ. 9 යම් භික්ෂුණියක් සාමණේරියක ලවා ඇඟමැඩ වීම කරවාද පචිති වේ. 10 යම් භික්ෂුණියක් ගෘහණියක ලවා ඇඟමැඩ වීම කරවාද පචිති වේ. 11 යම් භික්ෂුණියක් භික්ෂුවකගේ ඉදිරිපිට නොවිචාරා අසුනක වාඩි වේද පචිති වේ. 12 යම් භික්ෂුණියක් අවසර නොදුන් භික්ෂුවකගෙන් ප්‍රශ්න විචාරාද පචිති වේ. 13 යම් භික්ෂුණියක් තනවසා බඳින සිවුර 60 නැතිව ගමට වදීද පචිති වේ. නවවැනි චත්තුපාහන වගයි. මෙයින් ඉතුරු වූ දසවෙනි මුසාවාද වග 11 වැනි භූතගාම වග දොළොස්වැනි භෝජන වග තෙලස්වැනි චාරිත්‍ර වග තුදුස්වැනි ජෝති වග පසළොස්වැනි දික්ටි වග හා සොළොස්වැනි ධම්මික වගද තතියානුසාවණයද භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ අයුරුයි. පච්චිති ඇවත් 166 මෙතෙක්ින් නිමේය. ආර්යවරුනි අනතුරුව පාටි දේශනීය ඇවත් අට උදෙසනු ලැබේ. 1. යම් භික්ෂුණියක් නොගිලන්ව ගිතෙල් ඉල්ලාගෙන වළඳා නම් ඇය විසින් ආර්යාවනි ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය යුතු වූ ඇවතකට පැමිණීමේ භික්ෂුණීන් හමුවෙහි ඇවත් දෙසිය යුත්තේය. දෙක යම් භික්ෂුණියක් නොගිලන්ව ගිතෙල් තලතෙල් මීපැණි උක්සකුරු ගොඩමස් දියමස් කිරිහාදී ඉල්ලාගෙන වළඳානම් ඇය විසින් ආර්යාවනි ගැරහිය යුතු වූ අයෝග්‍ය වූ නැවත දෙසිය වූ දෙසිය යුතු වූ අවතකට පැමිණීමේ භික්ෂුණීන් හමුවෙහි ඇවත් දෙසිය යුතුයයි. තතියාන ශාවණයට යට දැක් වූ අයුරුයි. පාටි දේශනීය ඇවත් අට මෙතකින් නිමියේය. පන්සත්තාවක් සේකියා සිකපද හා ශබ්ද අධිකරණ සමත ධර්මද භික්ෂු ප්‍රාතිමෝක්ෂයේහි දැක් වූ අයුරුයි. ආර්යාවරුනි නිදානය උදසන ලදී එසේම අට පරිජි ඇවත් සතලොස් සංගවිසෙස් ඇවත් තිස් නිසඟි පචිති ඇවත් එකසිය හැට හයක් පචිති ඇවත් අටක් පාටි දේශනීය ඇවත් පන්සත්තෑවක් සේකයාසික පද හා ශප්තවිද අධිකරණ සමත ධර්මද උදෙසන ලදී. මෙතෙක් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂේහි ආවා වූ එහි ඇතුළත් වූ භාග්‍යවතුන් වහන්සේගේ සිකපද අඩමසක් පාසා උදසිය යුතු බව පැමිණේ. සමගි ඌද සතුට ඌද විවාද නොකරන්නා ඌද සියල්ලන් විසින් ඒ ඒ සිකපදේහිලා හික්මිය යුතුය. විස්තර උද්දේශයයි භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය 你们爷爷。